පින්නතුනි දිව්‍ය ලෝකේ දෙවිවරු ආයු කෙලවර වෙලා චුත වෙනකොට ඔය පුබ්බනි පංච පුබ්බ නිමිත්ත ආදී සූත්‍රවල සඳහන් කරනවා සමහර දෙවියෝ තමන්ගේ ආයුෂ ඉවර වෙලා කියන බව දන්නේවත් නැහැ. නමුත් දැනගන්න නිමිති පහළ වෙලයි තියෙන්නේ. ඒ වුණාට සැප සම්පත් වැඩි නිසා තමන් චුත වෙන්න ළඟයි කියන කාරණාව තේරෙන්නේ නැහැ. ඒක ඉතින් දෙවියන්ට කොහොමද කියන කාරණාව කතා කරන්න අවශ්‍ය නැහැ මිනිස්සු වෙච්ච අපිට තේරෙන්නේ නැතිකොට. ආයුෂයෙන් පිරිහිලා බව අපිට කියාපාන සාධක කොච්චර අපි අතර තියෙනවද? අරගෙන ආපු ආයුෂයේ පිරිහුණා වුණාට අපේ කෙලෙස් සිත් වැඩුණා මිසක් එහි පාලනය වීමක් තිබුණේ නැහැ. එහෙනම් ඒ වාගේ නම් අපිට දෙවියන්ට කොහොම සැප සම්පන්න වෙන්නතුනි? මෙච්චරක් කියලා සීමාවක් සඳහන් කරන්න බෑ. මනුස්ස ලෝකයේ උතුම්ම සැපේ භුක්ති විඳින කෙනෙක් තමයි සක්විති රජුරෝ කියන්නේ. සඳහන් කරනවා සක්විති රජුරුවන්ගේ සැපය උපමා කරන්න හිමාල පර්වතයත් එක්ක. භාගිතුන් වහන්සේ කුඩා ගල් කැටයක් අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා සඳහන් කරනවා මහණෙනි සක්විති සැපය මේ කුඩා ගල් කැටේ වගේ. දෙව්ලොව දෙව් සැපය අර හිමාල පර්වතය වගේ කියලා. එතකොට එහෙමනම් ඒ තරම් සැපයක් තියෙනකොට Tamanට චුත වෙන්න නිමිති පහළ වෙලා කියලා හරියටම සිහියෙන් හිටියේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඒ නිසා චුත වෙනකම්ම දන්නේ නැහැ. සමහර අය නම් චුත වෙලා නිරේටම යනවා. සමහර අය මනුස්ස ලෝකයා පහ උපදිනවා. දෙවියන්ට චුත වීමේ නිමිති පහළ වුණහම සමහර දෙවියෝ නම් හරීම සතුටුයි. ඒ කියන්නේ මරණයටපත් වෙන නිසා සතුටුද? මරණයටපත් වෙන නිසා නෙමෙයි මේ සතුට. මැරුණට පස්සේ ඊට වඩා හොඳ තැනක උපදින බව දන්නවා. ඇයි දෙවියෙක් හැටියට කරගත්ත කුසල් ගොඩක් තියෙනවා. දෙව්ලොවට යන්න මනුලොවදි කරගත්ත මහා පින්කම් වලින් බොහොම ටිකයි ඒ දිව්‍යමය ජීවිතයේදී වියදම් වෙලා තියෙන්නේ. තව හුඟක් පින් තියෙනවා. ඒ නිසා දෙවියෙක් හැටියට කරගත්ත කුසලයයි මනුලව කරගෙන ඉතුරු වුණ කුසලයයි දෙකම එකතු වෙලා මීට වඩා උසස් දිව්‍ය තලයක උප්පදවන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා බොහෝම සතුටින් තමයි ඉන්නේ චුතවීමේ නිමිති පහළ වුණා. පිනතුනි මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි මේ ලෝකේ කරගත යුතු අර්ථය හරියටම සම්පූර්ණ කරගත්තොත් අපි මෙහාට ආවේ මොකටද අපි විසින් කළ යුත්තේ මොකක්ද මොකද දැන් අපි සඳහන් කලානේ සමහර දෙවියෝ යුතවෙන්ඩ ලෑස්ති වෙනකොට අඩනවා. සමහර අය සතුටු වෙනවා. සමහර අය චුත වෙන බව දන්නෙම නැතුව චුත වෙලා එනවා. ඕක මැද්ද ඉන්න පිරිස තමයි අඩන්නේ. නිමිති පහළ වෙලා බව දැනගෙන අඩනවා. එතකොට තාම නිමිති පහළ වෙලා නැති අන්‍ය දෙවියෝ ඇවිල්ලා අර හඬමින් ඉන්න දෙවියන්ව සනසනවා. පින්වත අඬන්න එපා. පිනතනේ ඇඬුවා කියලා මරණයෙන් බේරෙන්න බෑනේ. මරණයෙන් බේරෙන්න පුළුවන් නම් අඬන්න පුළුවන්. ඇඬුවාම බේරෙනවා නම් ඉතින් අඬන්න තිබ්බා. නමුත් ඇඬුවා කියලා මරණයෙන් බේරෙන්න විදිහක් නැහැනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා පින්වත අඬන්න එපා. ඔබ මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. ඒ සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට යන්න කියලා. දෙවියෝ සුගතියට එනවා කියලා මෙහි එනවා. මනුස්ස ලෝකෙට යන්න. ඒ මනුස්ස ලෝකේ හොයාගන්න තියෙන හොඳම දේ හොයන්න කියලා කියන්නේ. වටිනාම දේ හොයාගන්න කියලා. ඒ තමයි එහෙම් මෙහෙන් කලවම් වෙච්ච නැති භාගිතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ පිරිසිදු නිර්මල ධර්ම රත්නය හොයාගන්න කියලා කියනවා. ඊළඟට සඳහන් කරනවා ඒ තුළ මනාව පිහිටන්ඩ. ඒ ධර්මය හොයාගෙන ධර්මයෙන් යමක්ද භාගිතුන් වහස දේශනා කළේ ඒ විදිහට ජීවිතය හදාගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. එහෙම කටයුතු කරලා ආයෙත් අපි ගාවට මෙන්ඩ කියල කියන්නේ. එතකොට මෙහිට දෙවිය සුගතියට එනවා කියලා එනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම හොයාගෙන බනාහනෝ ශ්‍රද්ධාව ඇති කරගන්නවා පින්කං කරගෙන ආපහු දෙවියන් අතරටම යනවා. එතකොට පින්නතින අපිත් එහෙම ආපු අය අපි අතර කොච්චර ඇද්ද. එතකොට අපි ආවේ මොකටද කියන කාරණාව මං මුලින් සඳහන් කළ ඒකයි. නිර්මල ධර්ම පර්යාප්තියට අනුව ජීවිතය ගොඩ නගල බොහෝ කුසල් දහම් රැස් කරගෙන සිල්ගුණ ආරක්ෂා කරලා නැවත ආපු අපපු තැන්වලට යන්ඩ තමයි අපි ඇවිල්ල තියෙන්නේ. ඒක තමයි අපේ කාර්ය. නමුත් ඒ කාරයේ යෙදෙන අය කොච්චරනං අඩුද සමාජයේ දිහා බලහම සුගතියට යන්න වැඩ කරනවට වඩා දුගතිගාමී වෙන්ඩ උත්සාහ කරන අය තමයි අපි දකි. ඒකට හේතුව ඒකට හේතුව තමයි පින්නතුනේ පළවෙනි කාරණාව අපි ආවේ කොහේ ඉඳලාද මොකටද කියන එක දන්නේ නැතිකම. නොදැනගන්න හේතුව තමයි මැරිලා ඉපදිච්ච නිසා. මැරිලා ඉපදිච්ච නිසා මතක නැහැ. ඒ කාරණාව මතක් කරලා දෙන්න නම් සත්පුරුෂයෝ නැහැ. විශේෂයෙන් ධර්මයෙන් අපිට ඒ කරුණ කියනවා. දැනුත් අපි මේ දැනගන්නේ ධර්මයෙන්නේ. කොහේ ඉඳලා දාවේ මොකට දාවේ කියලා. ආන් ඒ නිසා ඒගොල්ලෝ පින්කම් කරලා ආපහු සුගතියෙම ගිහිල්ලා උපදිනවා. එන අපිත් උත්සාහ කරන්න ඕනේ අපි එන්න ඇත්තේ මොකක් කරන්නද? අපි එන්න ඇත්තේ කොහේ ඉඳලාද? මේ කරන්නේ ආපු කාර්යයද කියන කාරණාව අපි හැමෝම හිතන්න ඕනේ. අර දිව්‍යාංගනාව දිව්‍ය පුත්‍රයා ළඟ නැවත උප්පත්තිය ලැබහම මේ දිව්‍ය පුත්‍රයා කියනවා දෙව්දුවනියනි සෑහෙන වෙලාවක් මං ඔබ දැක්කේ නෑ. කොහෙද ගියේ කියලා. ඒ සඳහන් කරනවා ස්වාමීනි මං දෙව්ලොවින් චුත වෙලා මනුලව ගිහිල්ලා ඉපදුනා කියලා. කොහෙද ඉපදුනේ? සවැත් නුවර කුලගෙදරක ඉපදුනා. ඒ කාලේ විවාහ වුණාද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. කොච්චර කල්හි හිටියද? ඇය සඳහන් කරනවා මව් කුසේ සිටිය යුතු කාලේ මව් කුසේ හිටියා. ඉපදුනාට පස්සේ අවුරුදු 16ක් ආයුෂ ගෙවුනට පස්සේ මව්පියෝ මාව විවාහ කෙරෙව්වා. මං ඒ කාලේ බොහෝ පින්කම් කර කර ඔබ වහන්සේම ප්‍රාර්ථනා කළා. විවාහයෙන් පස්සේ මට දරු හතර දෙනෙක් ලැබුණා. මං දරු හතර දෙනෙකුගේ අම්ම කෙනෙක්. එක දවසක් සංඝ උපස්ථාන කරලා හැන්දෑවේ බණ අහලා රාත්‍රී අසනීප වෙලා මං හදිසියේ මැරුණා. මැරිච්ච ගමන්ම මගේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරවමින් මං ආයෙත් මගේ ස්වාමියා ළඟ ඉපදුනා. ඔබ වහන්සේනකට ආවා. කියලා සඳහන් කළා. ඒ වෙලාවේ දිව්‍ය පුත්‍රයා අහනවා දෙව්දුවනියනි ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ආයුෂය ඒ තරම්ම කෙටියිද කියලා. දැන් ඇය මැරිලා උපදිනකොට මේ දෙවිය කොහෙද ඉන්නේ? අර දිව්‍යාංගනාව තාමත් මල් නෙලනවා. අනිත් දිව්‍යාංගනාව තාමත් ස්වාම්පුරුෂයව සරසනවා. එතකොට එහෙන් චුත වෙලා මෙහෙ ආපු කෙනා දරු හතර දෙනෙකුගේ අම්මා කෙනෙකුත් වෙලා මැරිලා ගිහිල්ලා එහි උපදිනකොට තාමත් ඒගොල්ලෝ අර එදා කර කර හිටපු වැඩේමයි කරන්නේ. ඒකට හේතුව මේ තව්තිසාවෙන මේ මාලාභාරී දිව්‍ය පුත්‍රයා ඉන්නේ. පින්නතනි තව්තිසාවේ එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. ඉතින් එතකොට අවුරුදු 100ක් ජීවත් නොවී මැරිලා යනවා කියන්නේ තවතිසාවේ දවසක් ගෙවිලා නැහනේ. ඒගොල්ලෝ ඒ පරණ වැඩේම තමයි තාම යෙදිලා ඉන්නේ. ඒ නිසා අහනවා දෙව්දුවණියනි, මනුස්ස ලෝකෙ එච්චර අවශ්‍ය නැද්ද? අනේ නෑ ස්වාමීනි. 100කටත් අඩුයි. දිව්‍ය පුත්‍රයා අහනවා. මනුස්ස ලෝකෙ මිනිස්සු බොහෝම යහුසුලුව පින්කම් කරනවා ඇති නේද? අවශ්‍ය එච්චර කෙටි නිසා. ඇයි කියනවා. අනේ ස්වාමීණි මොනවාහනවද. ඒ මිනිස්සුන්ගේ කල්පනාව හරියට ඒ මිනිස්සුන්ට අසංකෙයියට ආවිශ්‍ය තියෙන වගේ. මැරෙනව කියලා කල්පනාවක්වත් නෑ. ඒ මිනිස්සුන්ගේ හිතේ ඒ මිනිස්සු අමරණීයයි කියලා. මැරෙන්නේ කියල කල්පනාව. ආයුෂ ඉවර වෙන්නේ නෑ කියල කල්පනාව. එහෙමයි වැඩ කරන්නේ කට්ටිය. කියන කාරණා දක්වලා ඇය සඳහන් කරනවා ස්වාමීණී ඒ මිනිස්සු හරියට ප්‍රාණඝාත කරනවා. හරියට හොරකං කරනවා. වැරදි කාමසේවනය හරියට කරනවා. බොරු කියල මිනිස්සු රවට්ටනව හරියට රාරක්කු බිබී කාලි නාස්ති කරනවා ස්වාමීණි හරියට. පස් පවුම කරගන්නවා. දස අකුසල්ම කරගන්න. කුසලයෙන් පෝෂණය වෙනවට වඩා ඔවුන් අකුසලේම ජීවිතය පුරෝනවා. ස්වාමීණී දේපොල වෙනුවේ ඔවුන් හරියට ඇන කොටා ගන්නවා. ගහමරා ගන්නවා. ඇය සඳහන් කරනවා ස්වාමීණී ශස්ත්‍රියෝ ශස්ත්‍රියෝ එක වාද කරනවා සටන් කරනවා. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක වාද කරගන්නවා. වෛශ්‍යෝ වෛශ්‍යයොත් එක්ක ශුද්‍රයෝ ශුද්‍රයොත් එක්ක මේ යන කොටා ගන්නවා ගහමරා ගන්නවා. රජවරු රජවරුත් එක්කද. සිටුවරු සිටුවරු එක්කද. මැති ඇමතිවරුද මේ වාද කරගන්නවා ගහමරා ගන්නවා. ස්වාමීනී අම්මා පුතත් එක්ක රණ්ඩුවෙනවා. පුතා අම්මත් එක්ක රණ්ඩු වෙනවා. තාත්තා පුතා දුව එක්ක රණ්ඩු කරනවා. දරුවෝ තාත්තත් එක්ක රණ්ඩු කරනවා. ඉඩකඩම් වලට. වතු පිටි වලට. වෙනත් දේපොළ වලට. සල්ලි මිලමුදල් වලට. අයියයි නංගී ජීවිත කාලේ බොහෝ කාලයක් අමනාපීම ගෙවනවා. සහෝදරියෝ සහෝදරියෝ අමනාපයි. සහෝදරියෝ සහෝදරියෝ අමනාපයි. මේ හැම කෙනෙක්ම ඇයි මේ කලකෝලහල කරගන්න. ඇයි මේ වාද විවාද කරන්න. ඇයි මේ ඇනකොටා ගන්නේ. පංචකාම සම්පත්තින්දා. මනුස්සලෝකේ ඒ මිනිස්සු මේ විදිහට ඥාතිකං සහෝදරකම් මව්පියකම් මේ හැම එකක් මත්හැරලා මේ පංචකාමය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරනවා.